අප කළ ආරාධනය මෙත් සිතින් යුතුව පිළි අරගනිමින් මේ දම් සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ බියගම කොට්ටුන්න කල්යාණ මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිත දීර ගෞරවනීය ස්වාමින්දන් වහන්සේ අපි নমස්කාර පූර්වකව අද සූත්‍ර ධර්ම දේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු අද සූත්‍ර ධර්ම දේශනාවේ තම සදැහැති දායකත්වයේ ගැන කටයුතු කරනවා බොරපිටිය ශ්‍රී මහින්දාරාම විහාරස්ථානය එවැගේම බදුරළිය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය වගේම මතුගම ශ්‍රී ජයබෝධි විහාරස්ථානය කියන විහාරස්ථානයන්හි ශීල භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන සුපින්වත් පිරිසයි අද ධර්ම දේශනාවේ තම සදැහැති දායකත්වයේ ගැන කටයුතු කරන්නේ ධර්ම දේශනාව ශ්‍රවණයට පෙර ආතුව අමාමෑණී ලෞතුරා බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජා කරන්නට ඒ වගේම චාරිත්‍රානුකූලව ඊටාම ශ්‍රද්ධාවෙන් යුතුව දේශකයන්න් වහන්සේ උදෙසා දැහැත් වට්ටය පිළිගන්වා ආරාධනය කරන්නට සදැහැති දායක සුපින්වතුන් දැන් සෝදානම් හේවිසි වාදනය ශබ්ද පූජාව සිදුවෙන අතරතුරේ ඒ කටයුතු මෙලෙසින් සිදු වෙනවා Thank you. සදහම් යාත්‍රාවට ගොඩවැදිලා මේ සදහම් යාත්‍රාවේ ගමන් කරන්නට යාත්‍රා කරන්නට ලැබීම ඔබත් මමත් කොයිතරම් පින්වන්තද එනිසාම මේ වෙලාවෙත් මේ පැය තුලත් අපි උත්සාහ කරමු ගෙවි යන කාලයට වැදගත්කමක් ලබා දීලා අපේ ජීවිතයට අර්ථාන්විත යමක් එක් කරගන්න අද දවසේදී සංයුක්ත නිකායේ 이르දිපාද සංයුක්තයේ සඳහන් වන්නා වූ අයෝගුල සූත්‍රය පාදක කරගනිමින් දේශකයන්න් වහන්සේ ධර්මදේශනාව සිදු කිරීමට නියමිතයි.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 කියන විහාරස්ථානවල සීල භාවනා වැඩසටහන් වලට සහභාගී වන සදැහැති සත්පුරුෂ පින්වත් පිරිස් විසිනුයි. ඉතින් ඒ සදැහැතියන් තමන්ගේ ජීවිතවලට ධර්මය එකතු කර ගනිමින් ධර්මානුකූල ජීවිතයක් ගත කරන අතරතුර ලෝකයාටත් සද්ධර්මය ලබා දීමේ උදාර අදහසින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරනු ලබනවා. ඒ වගේම අප විසිනුත් ඒ නම් සඳහන් කළ විහාරස්ථානවල ඒ සීල භාවනා වැඩසටහන් මෙහෙවීම සිදු කරලා තියෙනවා. වසර 9ක පමණ දීර්ඝ කාලයක් තිස්සේ සෑම මාසකම තුන්වෙනි සතිය සෙනසුරාදා ඒ මතුගම ජයබෝධි මහා විහාරස්ථානයේ දැනටත් සීල භාවනා වැඩසටහනක් අප විසින් පවත්වනවා. එබැවින් මේ සත්පුරුෂ පින්වත් හැමදෙනාම මාගේ ජීවිතයටත් බොහෝ සෙයින් අප උපකාර කළ මගේ සසුන් මගට උපකාර කළ විශේෂයෙන් සිහිපත් කරලා පින්දිය යුතුයම පිරිසක් එබැවින් මේ බව සිහිපත් කරමින් අද සූත්‍ර දේශනාවට අපේ අවධානය යොමු කරමු. අද සූත්‍ර දේශනාවේ නම අයෝගුල සූත්‍රය අයෝ ගුල කියලා කියන්නේ යකඩ ගුලියක් කියන එකයි. අප බලමු සූත්‍රයේ සඳහන් වෙන්නේ කුමක්ද කියලා. දවසක් ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සමීපයට ගිහිල්ලා උන්වහන්සේට බොහොම ආදරයෙන් ගෞරවයෙන් යුතුව වන්දනාමාන කරලා එකත් පසට වාඩි වුණා. වාඩි වෙලා තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ශරීරයෙන් බ්‍රහ්ම ලෝකයට වැඩම කරලා තිබෙනවාද කියන ප්‍රශ්නයක් ඇහුවා. හිතින් නෙවෙයි කයින් බ්‍රහ්ම ලෝකයට වැඩම කරලා තියනවාද? ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔව් ආනන්ද තථාගතයන් වහන්සේ තමන්ගේ ශරීරයෙන් බ්‍රහ්ම ලෝකයට බඹලොවට වැඩම කරලා තියෙනවා. ඉතින් ආනන්ද තෙරුන් වහන්සේ අහනවා භාග්‍යවතුන් වහන්සේ ඇත්තටම ඔබ වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩියේ මේ චාතුම් මහා භූතික ශරීරයෙන්ද කියලා. ඒ කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරයෙන්මද වැඩියේ. තවත් විදිහකින් කියනවනම් අපේ ශරීරය සතර මහා ධාතුන්ගෙන් හට අරගෙන තියෙන්නේ. මේ ශරීරේ මේ විදිහටම තියෙද්දිද ඒ ශරීරය ඇරගෙනම ශරීරයෙන්මද ඔබ වහන්සේ බඹලොවට වැඩිය කියලා හුවා. ඒ අවස්ථාවේ සාරිපු මේ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට පිළිතුරු දෙනවා. "ඔව් ආනන්ද, තථාගතයන් වහන්සේ මේ පියවි ශරීරයෙන්මත් භ්‍රම ලෝකයට වඩිනවා." ඒ වගේම උන්වහන්සේ කැමැති වෙලාවට මනෝමය කයනොත් භ්‍රම ලෝකයට වඩිනවා. මනෝමය කයක් නිකුත් කරලා මේ මනෝමය කායෙන් බ්‍රහ්ම ලෝකයට වැඩම කරන්නත් පුළුවන්. තමන්ගේ ස්වභාවික ශරීරයෙන්මත් බ්‍රහ්ම ලෝකයට වැඩම කරන්න පුළුවන් කියලා ප්‍රකාශ කළා. ඉතින් ආනන්ද තෙරුන් වහන්සේ අහනවා භාග්‍යවතුන් වහන්සේ ඇත්තටම මේ පියවි ශරීරයෙන් බ්‍රහ්ම ලෝකයට වැඩම කිරීමත් මනෝමය කයින් බඹලොවට වැඩම කිරීමත් තථාගතයන් වහන්සේ තුල පවතින ආශ්චර්ය අද්භූත කාරණාවක් නේද? ඒ කියන්නේ බොහෝම අසිරිමත් පුදුම සහගත කාරණාවක් නේද කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා ආනන්ද තෙරුන් වහන්සේට. පිළිතුරු දෙමින් ප්‍රකාශ කරනවා අච්චරියා චේව ආනන්ද තථාගතා අච්චරිය ධම්ම සමන්නාගතාච ආනන්ද තථාගතයන් වහන්සේ ආශ්චර්යමත් වූ පුද්ගලයෙක් ඒ වගේම උන්වහන්සේ ආශ්චර්ය ධර්මයන්ගෙන් යුක්ත වූ පුද්ගලයෙක් කියලා ප්‍රකාශ කළා ආශ්චර්ය කියලා කියන්නේ වෙනත් කෙනෙක් තුල නැති විශේෂිත ධර්ම ඇති කෙනෙක් බුදුරජාණන් වහන්සේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තුල වෙනත් අය තුල නැති පුදුම සහගත විදිහේ හැකියාවන් ධර්මතාවයන් දකින්නටත් තියෙනවා කියලා ප්‍රකාශ කරන්නට යෙදුනා. ප්‍රකාශ කරලා හිටන් උන්වහන්සේ කියනවා ආනන්ද සමහර වෙලාවල් වලදී තථාගතයන් වහන්සේ ශරීරය තුල සිත තැම්පත් කරනවා. ශරීරය මුල් කරගෙන හිත තැම්පත් කරනවා. සමහර වෙලාවට උන්වහන්සේ හිත මුල් කරගෙන ශරීරය තැම්පත් කරගනු ලබනවා. සමාධිගත කරගනු ලබනවා. ඊට පස්සේ උන්වහන්සේ තමන් වහන්සේගේ ශරීරය තුල සුඛ සංඥාව සුඛ සංඥාව කියලා කියන්නේ සමාධිමත් බව නිසා පුදුමාකාර විදිහට සැපයක් උන්වහන්සේගේ මේ කයට දැනෙන්නට පටන් ගන්නවා ඊට පස්සේ උන්වහන්සේ මේ කය සැහැල්ලු වෙන්න කියලා ලඝු සංඥාව භාවිතා කරනවා ලඝු කියලා අදහස් කලේ සැහැල්ලු වෙනවා කියන එකයි උන්වහන්සේ හිතින් Tamanගේ කය සැහැල්ලු කරනු ලබනවා. ඊට පස්සේ උන්වහන්සේ ප්‍රකාශ කළා අන්න ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේට උන්වහන්සේගේ ශරීරය ගත්තහම විශේෂයෙන් දේශනා කළා තියෙනවා මුදු තරෝච කම්මනීය තරෝච පබස්සර තරෝච ඒ වෙලාවේ කය හරිම මෘදුයි ඒ කියන්නේ හරිම සැහැල්ලුයි. ඒ වගේම කය කම්මනීයයි. කම්මනීයයි කියන්නේ කර්මන්නේයයි. මේ කර්මන්නේ කියලා අදහස් කරන්නේ යම්කිසි දෙයකට ඉරිදි බලයකට යොදවන්න පුළුවන් විදිහට සකස් වෙලා තියෙන්නේ. අහසින් යන්න පුළුවන් විදිහට සකස් වෙලා තියෙන්නේ. පබස්සර තරෝච ඒ වගේ මේ වෙලාවට ශරීරය බබලනවා ප්‍රභාස්වර වෙනවා කියලා ප්‍රකාශ කළා. උන්වහන්සේ උපමාවක් කියනවා. ආනන්ද දවසක් පුරාම මිනිස්සෙක් යකඩ ගුලියක් ගින්දරට දාලා මුළු දවසෙම රත් කරනවා. ගින්දර නිවෙන්න දෙන්නෙම නැතුව. හොඳට දවසක්ම රත් වුණාට පස්සේ මේ යකඩ ගුලිය මෘදු වෙනවා මොලොක් වෙනවා මේ යකඩ ගුලිය ඒ වගේම කර්මන්නේ වෙනවා කර්මන්නේ වෙනවා කියන්නේ කඩුවක් හදන්න හරි පිහියක් හදන්න හරි වෙන ආයුධයක් හදන්න හරි තලා ගන්න පුළුවන් මට්ටමට හදන්න පුළුවන් මට්ටමට සකස් වෙනවා මේක. පබස්සර තරෝච ඒ වගේම මෙහෙම රත් වුණාට පස්සේ මේක බබලන්නත් පටන් ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වගේ තමයි ආනන්ද සපාගතයන් වහන්සේ තමන් වහන්සේගේ කය සිත තුල බහලනවා. සිත කය තුල බහලනවා. ඒකෙන් අදහස් කරන්නේ උන්වහන්සේ ඊටාම ප්‍රබල සමාධි මට්ටමක් උපදවා ගන්නවා. ඒ සමාධිය ඇති වුණාට පස්සේ අර දවස පුරාම රත් වෙච්ච යකඩය ඕනම වැඩකට යොදවන්න පුළුවන් වගේ උන්වහන්සේගේ ශරීරයත් උන්වහන්සේගේ සිතත් ඕනම 이르දි බලයකට යොදවන්න පුළුවන්කම තියෙනවා මේ හොඳට සමාධිගත වූ සිත් ඇති අවස්ථාවේදී ඊළඟට උන්වහන්සේ කියනවා ආනන්ද මේ සමාධිය තුලින් කය හොඳටම සැහැල්ලුණාට පස්සේ හරියට කපු පුළුන් කැබැල්ලක් සුළඟට අර තියෙන සැහැල්ලුකම නිසාම අහසට එසවෙනවා. අන්න ඒ වගේ කය සැහැල්ලුනාට පස්සේ තථාගතයන් වහන්සේගේ ශරීරය නිපැතින්ම උඩට ගමන් කරන්න පටන් ගන්නවා කපු පුළුන් කැබැල්ලක් සුළඟින් උඩට යනවා වගේ මේ සැහැල්ලු බව නිසාම අන්න එහෙම සැහැල්ලු කයක් ඇතිව ලෝකනාථයන් වහන්සේ තමන් වහන්සේගේ පියවි ශරීරයෙන්ම සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයෙන්ම බ්‍රහ්ම ලෝකයට වැඩම කරනව ආනන්ද කියලා ප්‍රකාශ කළා. උන්වහන්සේ කැමතිනම් සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයෙන්ම විතරක් නෙමෙයි මනෝමය කයකිනුත් වැඩම කරන්න පුළුවන්. ඉතින් අදිස්ථාන කරලා මනෝමය කයක් මවන මේ ශරීරය වගේම පෙනුම තියෙන හැඩරුව තියෙන ශරීරයක් මවලා මේ ශරීරය මේ ලෝකෙ තියෙද්දී උන්වහන්සේට පුළුවන් අර මනෝමය කයින් බ්‍රහ්ම ලෝකයට වැඩම කරන්න මේ තථාගතයන් වහන්සේ සතු ආශ්චර්ය අద్භූත කාරණාවක් කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ වගේම උන්වහන්සේ මේ අහපු ප්‍රශ්නයට විතරක් පිළිතුරු දීලා පිළිතුර නිමාවටපත් කරන්නේ නැතිව තවත් ධර්මකාරණා රාශියක් උන්වහන්සේගේ 이르දි බල පිළිබඳව විස්තරයක් ආනන්ද තෙරුන් වහන්සේට පැහැදිලි කරලා දුන්නා. උන්වහන්සේ කියනවා තථාගතයන් වහන්සේට මේ කයයි සිතයි සැහැල්ලු වෙන මේ සමාධි මට්ටම උපදවා ගත්තට පස්සේ නොඑක් විදිහේ 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. ඒව ගැන කියන ඒකෝපි යුත්වා බෞදා හොන්ති. උන්වහන්සේට එක්කෙනෙක්ව ඉඳලා බොහෝ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ හැකියාව වෙන ශ්‍රාවකයන් වහන්සේලාටත් තිබිලා තියෙනවා. ඒක හන්ද විශේෂයෙන් කියනවා මේ ගැන සඳහන් කරනකොට පටිසම්භිදා මග්ග පාළියේ ඉර්ධිපාද ඉද්දවිද කොටසේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ඒකෝපි හුත්වා බහුදා හොಂತಿ යතා කියලා විශේෂයෙන් සඳහන් කළා චූල පන්තකෝ බිය කියලා එක්කෙනෙක්ව ඉඳලා බොහෝ වෙනවා හරියට උපමාවකින් කියනවා නම් චූල පන්තක තෙරුන් වහන්සේසේ කියලා. උන්වහන්සේට ගාථාවක් දුන්න පාඩම් කරන්ඩ මාස හතරක්ම පාඩම් කළා තමන්ගේ අයියා ලොකු ස්වාමීන් වහන්සේ. පාඩම් කරගන්න බැරි වුණා කියලා කිව්වා මල්ලේ ආයුෂ්මතුන් මේ පැවිදි ජීවිතය තුළ ඔබට ප්‍රතිඵලයක් ගන්න බෑ. ඒක හන්දා ගෙදර ගිහිල්ලා අම්මයි තාත්තයි බලාගෙන ඉන්න. උන්වහන්සේ හරිම දුකෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේක බුදුනුවණින් දැක්කා. දැකලා 이르දි බලයෙන් සුදු රෙදි කඩක් මවල අතට දුන්නා. අතට දීලා කිව්වා මේක වම් අතේ තියාගෙන දකුණු අතින් හිමින් සැරේ ස්පර්ශ කරන්න. ස්පර්ශ කරන කමං කියන්න හිතන්න රජෝ හරණං රජෝ හරණං කියලා කියනද ඒ විදිහටම හිතනද රජෝ හරණං කිව්වේ දූවිලි ගන්නේය. කියන්නේ දූවිලි උරා ගන්නවා කුණු ගෑවෙනවා කියන එකයි. උන්වහන්සේ මෙහෙම හිත හිතා ඉන්නකොට මේක ස්පර්ශ කරනකොට මේ රෙදි කඩ දුරු අරණ වෙන්න ගත්තා. උන්වහන්සේට වැටහුණා හැම දෙයක්ම මේ වගේනේ කියලා. අර පෙර ජීවිතවල ගොඩාක් විදර්ශනා වඩලා තිබිච්ච හන්දා මේ පුංචි අරමුණක් මුල් කරගෙන ත්‍රිලක්ෂණය පිළිබඳ ගැඹුරු අවබෝධයකට ගියා. තථාගතයන් වහන්සේ 이르දි බලයෙන් ශරීරයක් මවාගෙන ඇවිල්ලා ධර්ම දේශනාවක් කළා ගාතාවක් ඒ ගාතාව අහලා ඉවර වෙලා මුන්වහන්සේ 이르දි බල ඇති රහතන් වහන්සේ කෙනෙක් වුණා. එදා බුදුරජාණන් වහන්සේ ජීවක වෛද්‍යවරයාගේ ගෙදරට දානෙට වැඩලා ඒ වුණාට චූලපන්තක තෙරුන් දානෙට වැඩම කළා නැහැ. මහා පන්තක තෙරුන් වහන්සේ ජීවක වෛද්‍යවරයාට කල්ැතුවම කියලා තිබ්බා. හෙට හෙට භික්ෂූන් වහන්සේලා මෙච්චරයි ඉන්නේ කියලා ගානක්. ඒ ගාන හැදුවේ චූලපන්තක තෙරුන් වහන්සේ අයින් කරලා මොකද උදේම මෙයා ගෙදර යනවනේ කියලා උන්වහන්සේ කල්ැතුවම අයින් කළා ගාන හැදුවේ. දානෙ බෙදාගෙන බෙදන්න සූදානම් වෙනකොට බුදුරජාණන් වහන්සේ අතින් පාත්‍රය වැහුවා. ඇයි භාග්‍යවතුන් වහන්සේ කියලා ප්‍රශ්න කළාම ප්‍රකාශ කරන උපාසකතුමනි විහාරස්ථානේ තව එක භික්ෂුවක් ඉන්නවනේ. වැඩම කරගෙන ඉන්න කියලා. මේ උපාසකතුමාගේ විහාරස්ථානයට යනකොට චූලපන්තක තෙරුන් වහන්සේ දැක්ක කල්තිරාම දැකලා අදිස්ථාන කළා මම වගේ තව දහසක් මැවෙන්න කියලා. ඉතින් උපාසකතුමා බලනකොට වික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ගණන් කරගන්නත් බැහැ එකපාරට ලොකු පිරිසක්. ඉතින් එතුමා ආපහු ගියා ගෙදරට ඇයි මුන්නහන්සලා එක්කගෙන ගියොත් එහෙම දාන දෙන්න විදිහක් නැහැ. දානේ නැහැ හදලා ඇච්චර. ඉතින් කව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සලා විශාල පිරිසක් වැඩ ඉන්නවනේ. එහෙනම් උපාසකතුමනි ගිහිල්ලා චූල පන්තක තෙරුන් විතරක් වැඩම කරගෙන එන්න කියලා කිව්වා. මෙතුමා ගිහිල්ලා ඉස්සෙල්ලාම හම්බු වෙච්ච ස්වාමින් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි චූල පන්තක ස්වාමින් වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේ කියනවා මම තමයි චූලපන්තක. එතකොට තව කෙනෙක් කියනවා මම මම චූලපන්තක. ඔක්කොම කියන්න ගත්ත මම චූලපන්තක මම චූලපන්තක කියලා. ඇත්තටම ඔක්කොම චූලපන්තකම තමයි එක්කෙනාමයි. ඉතින් මුන්නහන්සේ ආයමත් ගෙදර ගියා මේ ඔක්කොම චූලපන්තකනේ කොහොමද වැඩම කරගෙන යන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයෙත් කියනවා ආයෙත් ආයෙත් යන්න විහාරස්ථානයට ඉස්සෙල්ලම කිව්වහම චූලපන්තක කියලා එයාගේ සිවුරේ කොණෙන් අල්ලා ගන්න. ඒ උපාසකතුමා එහෙම ගිහිල්ලා ඇහුවා චූලපන්තක තෙරුන් කවුද? මමයි චූලපන්තක කියනකොටම සිවුරු කොණෙන් අල්ලා ගත්තා. අනෙක් ස්වාමින් වහන්සේලා ඔක්කොම අතුරුදහන් වුණා. උන්වහන්සේ වැඩම කරවාගෙන ගිහිල්ලා දානි පූජ කළා. අන්න ඒ වගේ සමහර ශ්‍රාවකයින්ටත් භාග්‍යවතුන් වහන්සේටත් 이르දි බලයෙන් පුළුවන්කම තියෙනවා ඒකෝපි හුත්වා බෞදා හොಂತಿ එක්කෙනෙක්ව සිට බොහෝ වෙන්නට පුළුවන්කම තියෙනවා ඒක බුදුරජාණන් වහන්සේටත් පුළුවන් උන්වහන්සේගේ ශාසනය හිත දියුණු කරගත්ත 이르දි බලලාභී වෙන ශ්‍රාවකයින්ටත් පුළුවන්කම තිබුණා ඊළඟට සඳහන් කරනවා තවත් 이르දි බලයක් ඒ තමයි කියනවා බහුදාපි හුත්වා ඒකෝ හොන්ති ගොඩාක් වෙලා ඉඳලා එක්කෙනෙක් වෙන්නත් පුළුවන් බලන්න චූලපන්තක තෙරුන් වහන්සේ ගොඩක් වෙලා හිටියේ දහසක් වෙලා හිටියා අර සිවුරෙන් අල්ලපු හැටියෙන් එකපාරටම අනෙක් ඔක්කොම අතුරු දහන් කරලා එක්කෙනෙක් බවට පත් වුණා නැත්නම් එක්කෙනෙක් ඉඳලා බොහෝ වෙන්න විතරනම් පුළුවන් ඊට පස්සේ තනි කෙනෙක් විදිහට ජීවත් වෙන්න බැරි වෙනවා ඒක හන්ද එක්කෙනෙක්ව ඉඳලා බොහෝ වෙන්නත් පුළුවන් බොහෝ වෙලා ඉඳලා කැමති වෙලාවක ආ හිටපු කෙනා විතරක් වෙන්නත් තනි කෙනෙක් වෙන්නත් පුළුවන්කම තියෙනවා ඊළඟට දේශනා කරනවා තවත් ආවේ භාවං තිරෝ භාවං කියලා ආවිභාවං තිරෝ භාවං කියන්නේ පේන්න ඉන්නත් පුළුවන්. ඒ වගේම නොපෙනී ඉන්නත් පුළුවන්කම තියෙනවා. මිහිරිදිලාභෙන්ට අදිස්ථාන කරලා. වෙන කෙනෙකුට පේන්න ඉන්නත් පුළුවන් නොපෙනී ඉන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේ වෙන වස්තු ගත්තත් තියෙන දේවල් පවා පේන්න සලස්වන්නත් පුළුවන් මේ තියෙන ගෙවල් දොරවල් පර්වත වගේ දේවල් කැමතිනම් අදිස්ථාන කරලා නොපෙනෙන්න සලස්වන්නත් පුළුවන් මේ 이르දිලාභීන්ට ඒක බුදුරජාණන් වහන්සේ තුලත් පැවතුනා 이르දිලාභී වෙන උන්වහන්සේගේ ශ්‍රාවකයන් තුලත් මේ හැකියාව තිබුණා ඊළඟට තවත් සඳහන් කළා තිරෝ කුඩ්ඩං තිරෝ පාකාරං තිරෝ පබ්බතං අසජ්ජමානෝ ගමිස්සන්ති උන්වහන්සේට පුළුවන් එවැගේම ශ්‍රාවකයන්ට පුළුවන් 이르දි බලයෙන් තිරෝ කුඩ්ඩං කියන්නේ බිත්ති තියනවා. මේ බිත්ති විනිවිද ගමන් කරන්න පුළුවන්. අපිට බිත්තියෙන් එහාට යන්න ගියොත් අපිව බිත්තියේ හැපිලා වැටෙන්න පුළුවන්. එක්ක එතන නවතින්න වෙනවා යන්න බෑ. යනවනම් අපේ ශක්තිය යොදලා බිත්තිය කඩාගෙන යන්න වෙන්නේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේටයි 이르දිමත් භික්ෂූන්ටයි පුළුවන් විත්තියක විනිවිද ගමන් කරන්න. පර්වතයක විනිවිද ගමන් කරන්න. ප්‍රාකාර කියලා හඳුන්වන ලොකුවට බැඳලා තියෙන විශාල පවුරු තියෙනවා. ඒ පවුරු විනිවිද ගමන් කරන්න පුළුවන්. සඳහන් කරලා තියෙන්නේ සෙය්‍ය තාපි ආකාශය කියලා. හරියට මේ එළි මහානක ඇවිදිනවා වගේ ඇවිදින්න පුළුවන්. දැන් මේ ශාලාවක් ඇතුලේ ගත්තොත් අපිට ඔහේ නිකන් ඇවිදගෙන යන්න පුළුවන් ශාලාව මේ කෙරෝල ඉඳන් එහා කෙරෝලට. එළි මහානක්කේ ඉඩකඩ තියෙන තැනක්. අන්න ඒ වගේ අර බුදුරජාණන් වහන්සේටත් ඉරිදිලාභීන්ටත් පර්වත ඒ වගේම ප්‍රාකාර බිත්ති විනිවිද ගමන් කරන්න පුළුවන්. උන්වහන්සලා මේ හැකියාව කරනු ලබන්නේ ආකාශ කසිනය කියලා කසින සමාපත්තියක් තියෙනවා. ඒ ආකාශ කසිනය හොඳට පුරුදු කරලා සමාපatti වලට සමවදින මට්ටමට ඊට පස්සේ උන්වහන්සලා අර විත්ති දිහා බලලා ප්‍රාකාර දිහා බලලා පරවත දිහා බලලා ඒකේ ප්‍රමාණයක් හිතින් තීරණය කරනවා මෙන්න මේ අහවල් ප්‍රදේශය කියලා. තීරණය කරලා හිතනවා මේ කොටස මට අහස වේවා කියලා. නුවණින් අදිස්ථාන කරනවා. එහෙම තීරණය කරලා අදිස්ථාන කරන මොහොතේම අදිස්ථාන කරපු ප්‍රදේශය අහස වෙනවා. ඉතින් උන්වහන්සේට නිකන් ඔහේ එලි මහණ ඇවිදගෙන යනවා වගේ ඇවිදගෙන යන්න පුළුවන්. හැබැයි අහස වෙන්නේ උන්වහන්සේට විතරයි. එලිමහනක් වෙන්නේ. යන්න පුළුවන් ඉඩකඩ ඇති තැනක් බාධා නැති තැනක් වෙන්නේ. අනිත් අයට පේන්නේ පර්වතේමයි, බිත්තියමයි, ප්‍රාකාරයමයි. උන්වහන්සේට මුකුත් නෑ. නිකන් එලිමහනක් විතරයි. කිසිම බාධාවක් නැතුව යන්න පුළුවන් තැනක් විතරයි. ඉතින් අනෙක් මිනිස්සු හිතනවා හරි පුදුමයිනේ මුන්වහන්සේර මහා පර්වතය ළඟට ගිහිල්ලා ඒක ඇතුලෙන් ගිහිල්ලා එහා පැත්තෙන් මතු වුණානේ. මේ බිත්තියේ සිදුරක් නෑ. මෙතනින් එහා පැත්තට ගියානේ. මිනිස්සු මවිතයටපත් වෙනවා මේ 이르දි බලය මේ හැකියාව දැකලා. නමුත් උන්වහන්සේ කරන්නේ ඒක ආකාශ සමාපatti අරමුණු කරගෙන වෙන ශ්‍රාවකයින්ටත් එසේ කිරීමේ හැකියාව තිබිලා තියෙනවා පුළුවන්කම තියෙනවා ඊළඟට තවත් සඳහන් කළා මේ සමාධිය දියුණු වුණාම කරන්න පුළුවන් දේවල් ඒ තමයි පටවියාපි නිම්මුජ්ජනි නිම්මුජ් උම්මුජ්ජ නිම්මුජ්ජං කරිස්සන්ති සේයතාපි උදකේ කියලා සඳහන් කරනවා මහා පොළොවේ ඒ බුදුරජාණන් වහන්සේටයි ශ්‍රාවකයන්ටයි පුළුවන් ගිලෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම උඩ මතුවෙන්න පුළුවන්කම තියෙනවා. සෙය්‍යතා පිවුදකේ හරියට වතුරේ කිමිදෙනවා වගේ වතුරෙන් උඩට මතුවෙනවා වගේ උන්වහන්සේලාට පුළුවන් මහ පොළවේ යටට කිමිදෙන්න පුළුවන් උඩ මතුවෙන්න පුළුවන් ඒ වගේම මහ පොළවේ පීනන්න පුළුවන් ජලයෙන් කරන ජලයේ කරන හැම දෙයක්ම කරන්ඩ මූණ සෝදන්ඩ පානය කරන්ඩ නාන්න වාජන සෝදන්න සිවුරු සෝදන්න ඕනිම දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා නමුත් අනෙක් මිනිස්සුන්ට ඒක මහ පොළොවමයි ඒක කරන්නේ කොහොමද කියලා ධර්මයේම සඳහන් කළා ආපෝ කියලා පාලියෙන් ජලය හඳුන්වනවා ජලය මුල් කරගෙන දියුණු කරගත්ත සමාධිය ආපෝ කසින සමාපත්තිය. ඉතින් මේ ආපෝ කසින සමාපත්තිය උපදවාගත්ත ශ්‍රාවකයෙක් නැත්තම් භාග්‍යවතුන් වහන්සේ පොළවේ ප්‍රදේශයක් තීරණය කරලා මෙන්න මේ ප්‍රදේශය මට ජලය වේවා කියලා හිතනවා. එහෙම ඊට පස්සේ උන්වහන්සේට ඒ ප්‍රදේශය ජලය වෙනවා. ඉතින් උන්වහන්සේ බැහැලා කැමැතිනම් පීනනවා එකේ. යටට ගිලෙනවා, උඩට මතු වෙනවා. මිනිස්සු බලන් ඉද්දි මූණ සෝදනවා, නානවා. කුණු තියෙන ඇඳුම් පැළඳුම් කැමැතිනම් කුණු යන්නම පොළවෙන් සෝදලා ගන්නවා. මිනිස්සුන්ට පුදුම හිතෙනවා මේ පොළවේ කුණු දූවිලි වල තියෙද්දී ඒකේ දාලා ඔබලා මේ සිවුරු එහෙම හොදලා එය කුණු ඉවත් කරලා පිරිසුදු කරගත්තේ කොහොමද කියලා මොකද මිනිස්සුන්ට ඒක පොළොවමයි ඒ ජලය නොවේ හැබැයි ඒ වගේම මිනිස්සු පොළොවේ ඇවිදිනව වෙනද වගේම සත වෙනද වගේම ගමන් කරනවා පොළොවේ ජීවත් වෙන වෙනත් ප්‍රාණීන්ටත් කාටවත් කරදරයක් හිරිහැරයක් වෙන්නේ නැහැ උන්වහන්සේ කැමැතිනම් විතරක් පුළුවන්කම තියෙනවා සාමාන්‍ය මිනිස්සුන්ටත් මේ ප්‍රදේශය ජලය කරලා දෙන්නත් පුළුවන් අනෙක් මිනිසුන්ටත් ඒ විදිහට උන්වහන්සේගේ බලෙන් අනික් අයටත් ජලයෙන් කරන දේවල් කරගන්න අවස්ථාව සලසා දෙන්න අදිස්ථාන බලයෙන්ුත් පුළුවන්කම තියෙනවා. ඒක එක 이르දි බලයක් මේ චිත්ත සමාධිය දියුණු කරගත් අය විසින් සිදු කරන ඒක භාග්‍යවතුන් වහන්සේ විසින් සිදු කළා සිත දියුණු කරගත් වෙන ශ්‍රාවකයන් වහන්සේලා ඒ 이르දි ප්‍රාතිහාර්යයක් කරන්නට යෙදුනා. ඊළඟට ආයමත් දක්වලා තියෙනවා ඒ තමයි දක්වලා තියෙනවා උදකේ අபிසජ්ජමානේ ගමිස්සන්තේ සේයතාපි පඨවියං කියලා වතුරේ ගිලෙන්නේ නැතුව ගමන් කරනවා හරියට පොළවේ ගමන් කරනවා වගේ අපිට වතුර මත ගමන් කරන්න බෑ අපිව ගිලනවා වතුරේ. නමුත් තථාගතයන් වහන්සේටත් උන්වහන්සේගේ ශ්‍රාවකයින්ටත් 이르දි බල පුරුදු කරලා තියෙන ශ්‍රාවකයින් විශේෂයෙන් 이르දිලාභී ශ්‍රාවකයින්ටත් පුළුවනි පොළවේ ගමන් කරනවා වගේ ජලයේ ගමන් කරන්න. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ පඨවි කසිනය හොඳට පුරුදු කරගත්ත ශ්‍රාවකයින්ට. පටවිකසිනය පුරුදු කරගත්ත කෙනා ජලය යම් කිසි ප්‍රමාණයක් සීමා කරලා මේ ප්‍රමාණය මට ජලය නොවේවා මේ ප්‍රදේශය මට පොළොවම වේවා කියලා අදිස්ථාන කරනවා අදිස්ථාන කරන මොහොතේ මේ ජලයේ ඒ අදිස්ථාන කළ ප්‍රදේශය විතර මහ පොළොව බවට පත් වෙනවා එතකොට උන්වහන්සේට පුළුවන්කම තියෙනවා අර ජලයේ මහ පොළොවේ වගේම ඇවිදගෙන යන්න. මොකද උන්වහන්සේට ඒක මහ පොළොවමයි. අනෙක් මිනිස්සුන්ට විතරයි ජලය. ඉතින් ඇවිදින්න පුළුවන්. ඇවිදින්න විතරක් නෙමෙයි. ජලයේ මත වාඩි වෙලා ඉන්න. සිටගෙන ඉන්න. ගිලෙන්නේ නැතුව සැතපෙලා ඉන්න. පොළොවේ වගේම ඕනෑම ඉරියව්වක් පවත්වන්න පුළුවන්කම තියෙනවා. නමුත් ජලයේ ඉන්න මාළු ඒ වගේම කැස්බෑවන් වෙන ජලචර ප්‍රාණීන් වෙනද වගේම හැසිරෙනවා. ඔරු නැව් ආදී යන මුහුද වගේ ප්‍රදේශයක් නම් ඒ ජලයේ ගමන් කරන ඔරු නැව් ආදී දේවලුත් ඒ විදිහටම ගමන් කරනවා. මුන්වහන්සේ විතරක් නොගෙලී මිනිසුන් මවිත කරවමින් පොළව උඩ ඇවිදිනවා වගේ ජලය මත ඇවිදිනවා. ජලය මත සැතපෙනවා. ජලය මත වාඩි වෙලා ඉන්නවා. උන්වහන්සේ කැමතිනම් අනික් අයටත් ඒ ප්‍රදේශය පොළොවම කරලා දෙන්න පුළුවන් කැමති අයට විතරක්. අකමැති අයට ජලය වෙන්නත් කැමති අයට පොළොව වෙන්නත් හදන්න පුළුවන්. අන්න ඒ විදිහේ විස්මිත වූ 이르දි බලයක් පිළිබඳව තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට ඉගැන්නුවා උන්වහන්සේ අවබෝධ කරගෙන ඒ වගේම තවදුරටත් මේ පිළිබඳව ධර්මයේ පැහැදිලි කරනවා මේ විදිහට ඒ තමයි කියනවා විශේෂයෙන් සඳහන් කරන ආකාසේහි පල්ලංකේන ගමිස්සන්ති සේයථාපි පක්කේ සකුණෝ අහසේ ගමන් කරන්න පුළුවන් සේයථාපි පස්සේ සකුණෝ හරියට තක්සේන්ට කුරුල්ලන්ට වගේ අහස ගමන් කරන්න පුළුවන්. කුරුල්ලන්ට අහස යන්න පුළුවනුත් 이르දි බලයක් හන්දා. කුරුල්ලන්ට තියෙන මේ 이르දියට කියනවා ධර්මයේ නමක් කම්මජ 이르දි කියලා. ඒක කර්මයෙන් ලැබිච්ච 이르දියක් කියලාට. ඒ කර්මය කරපු සතුන්ට අහසින් යන්න පුළුවන්. කර්ම බලෙන් ලැබිලා තියෙන 이르දියක් ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයින්ට සිත දියුණු කරලා අහසින් ගමන් කරන්න පුළුවන්. ඒ ගමන් කිරීම කරන්නේ පඨවි කසින සමාපත්තිය හොඳට පුරුදු කරලා මෙන්න මේ ප්‍රදේශයේ මට මේ අහසේ මෙන්න මේ ප්‍රදේශයේ මට පොළව වේවා කියලා අදිස්ථාන කරනවා. ඥාණයෙන් අදිස්ථාන කරන මොහොතේම ඒ ප්‍රදේශය අහසේ පොළව වෙනවා. අනික් මිනිසුන්ට අහසමයි. ඉතින් උන්වහන්සේ පොළවට 이르දි බලෙන් උඩට නැගලා ඊට පස්සේ කැමැති විදිහට මේකේ ඇවිදිනවා පොළොවේ ඇවිදිනවා වගේ ඉඳගෙන ඉන්නවා සිටගෙන ඉන්නවා සැතපෙනවා ඉතින් උන්වහන්සේ විවේකීව ඉන්නවා ශ්‍රාවකයනුත් එහෙම කරනවා ඒ අර කසින සමාපatti බලයෙන් කරන විස්මය ජනක වූ කාරණාවක් ඒ වගේම තව දුරටත් සඳහන් කරනවා ඉමේහි චන්දිම සූරියේ එවං මහෙද්දිකේ එවං මහානුභාවේ පානිනා පරාමසන්ති පරිමජ්ජති එවං බ්‍රහ්මලෝකෝපි කායේන වසං වත්තන් වත්තෙන්ති සඳහන් කළා මහා 이르දි බල සම්පන්නයි කියලා හිතන මහා 이르දි බලයක් කියන්නේ විශාලාලෝකයක් තියෙන හන්දා එබඳු මහා 이르දිබන මහා ආනුභාව බොහෝම ලොකු රස්නයක් ආනුභාවයක් තියෙනවා කියලා ලෝකේ කතා කරන හිරු මඩල සඳ මඩල මෙන්න මේවා අතින් ස්පර්ශ කරන්න පුළුවන්කම තියෙන 이르දිලාභියාට. 이르දිලාභිය 이르දි බලයේ උපදවාගෙන සමාපත්තියට සමවැදිලා නැගිටලා අදිස්ථාන කරනවලු ඉරත් ඉර හෝ හඳ නැත්නම් මේ දෙකම Tamange අස්පස්සට එන්න කියලා. අත දිගහැර ලතින් අල්ලන්න තරම් ළඟට එන්න කියලා. එහෙම අදිස්ථාන කළාට පස්සේ අදිස්ථාන බලෙන් ඉරයි හඳයි ළඟට එනවා. නමුත් මිනිස්සුන්ට පේන්නේ උන්වහන්සේ ඉඳගෙන ඉද්දෙම මේ ඉරත් හඳ ස්පර්ශ කරනු ලබනවා. එහෙම නැත්නම් අදිස්ථාන කරනලු මගේ මේ අත ඉරටයි හඳටයි දිග වෙන්න කියලා. 이르දි බලෙන් අත දිග හැදික් වෙනවා. ඉතින් මිනිස්සු පුදුම වෙනවා බිම ඉඳගෙන මේ අත දික් කරලා හිටන් මහානුභාව සම්පන්න ඉරයි හඳයි ස්පර්ශ කරනවනේ කියලා. එබඳු මහා 이르දි බලයක් මෙලොව ඉඳන් බඹලොව දක්වාම නොඑක් නොඑක් විදිහේ ප්‍රාතිහාර්ය පෑමේ හැකියාවක් මේ සතර 이르දිපාද දිනු කරගත් භාග්‍යවතුන් වහන්සේටයි උන්වහන්සේගේ ශ්‍රාවකයන් සතුවයි පැවතුනා කියලා මේ සූත්‍ර දේශනාවේ බොහෝම ලස්සනට විස්තර කරලා දීලා තියෙනවා. විශේෂයෙන් ඔය අහසින් යාම ගැන කියනකොට සඳහන් කරලා තියෙනවා අහසින් යන අය අනිවාර්යෙන්ම 이르දි බලය අහසින් යාමේ 이르දි බලය විතරක් තිබුණට මදි. දිවසක් තියෙන්න ඕනේ කියලා. මොකද අහසින් යනකොට සමහර 이르දි මත් දෙවිවරු 이르දි බල තියෙන නාගයෝ සුපර්ණයෝ සමහර විට අහසේ පර්වතම අවනවලු. ගස්ම අවනවලු. අර ඇවිදගෙන යන කෙනා හැප්පිලා වැටෙන්න යාගේ පාර ආවරණය කරන්න. අන්න ඒක නිසා අහසින් යන්න කය සැහැල්ලු කරගත්තට විතරක්මදි. දිවස තියෙන්න ඕනි වටපිටාවේ තියෙන දේවල් පේන්න. නැත්තම් අර නාගය සුපර්ණය මොකක් හරි මැව්වොත් එහෙම කය විතරක් සැහැල්ලු කරන් අහසෙන් ගියාට Tamange පියවිය හැට ඒවා පේන්නේ නැහනේ. ඒකන්ද හැප්පෙන්න පුළුවන්, වැටෙන්න පුළුවන්. ඒක නිසා අහසින් ගමන් කිරීමේදී දිවසත් උපදවාගෙන තිබිය යුතුයි කියලා ධර්මයේ විශේෂ කොට දක්වලා තියෙනවා. ඉතින් මේ සියලු හැකියාවල් සියලු ප්‍රාතිහාර්යයන් දක්වන්න පුළුවන්කම තියෙන්නේ විශේෂ හේතුවක් නිසා. ඒ තමයි මේ ප්‍රාතිහාර්ය පාපු හැමදෙනාම සබ්බේතේ චතුන්නං ඉද්දීපාදානං භාවිතත්තා බහුලීකතත්තා. ඔය ප්‍රාතිහාර්ය පාපු හැමදෙනාම ඉර්ධිපාද ධර්ම හතරක් තියෙනවා. ඒකාන්තයෙන්ම ඔය ඉරිදිපාද හතර භාවනාව වශයෙන් වඩලා තියෙනවා. ඒ වගේම ඔය ඉරිදිපාද ටික භාවනා කිරීම වශයෙන් බහුල බහුල විදිහට පුරුදු කරලා පුහුණු කරලා තියෙනවා. ඉරිදිපාද හොඳට පුහුණු කරපු හන්දා පුරුදු කරපු හන්දා දියුණු කරපු හන්දා තමයි මේ විදිහේ මහා ප්‍රාතිහාර්ය ජනක ජීවිතයක් ගත කරන්නට උන්වහන්සේලට හැකියාව ලැබිලා තියෙන්නේ. ඉරදිපාද හතර ගැන විස්තර කරන්න කාලය නොවේයි. ඒ වුණත් මම නමින් විතරක් සිහිපත් කරන්නම් කෙටියෙන්. අපි ඉර්ධිපාද කියනකොට දන්නවා මෙහි අර්ථය. ඉර්ධි කියලා හඳුන්වලා තියෙන අපි මේ කතා කරපු ප්‍රාතිහාර්ය. ඒ වගේම අනුන්ගේ සිත් කීමේ හැකියාව. ඒ වගේම පෙර ජීවිත දැකීමේ හැකියාව. දුර ඈත තියෙන ශබ්ද ඇසීමේ හැකියාව ඕවට කියනවා 이르දි කියලා. ඒ වගේ මාර්ගඵලවලටත් 이르දි කියලා කියනවා. මෙන්න මේ කියන විශේෂිත ගුණ ධර්ම උපදවා ගැනීමට උපකාරවන යම්කිසි ගුණ ධර්මයක් තිබේ නම් ඒ උපකාරවන ගුණ ධර්ම හතර හඳුන්වනවා 이르දිපාද කියලා. ඒ තමයි ඡන්ද 이르දිපාදය. චිත්ත ඉරිදිපාදය විරිය ඉරිදිපාදය විමංසා ඉරිදිපාදය ඡන්ද කියලා කියන්නේ කෙටියෙන්ම කිව්වොත් නම් නිර්වාණය අවබෝධ කරන්න තියෙන කැමැත්තට කියන නමක් චිත්ත කියලා කියන්නේ මම නිර්වාණය අවබෝධ කරනවා මාර්ගඵල ලබනවා කියන දැඩි අදිස්ථානයට කියන නමක් මෙතන සිත කියන්නේ දැඩි අදිස්ථානය විරිය කියලා කියන්නේ නිවන පිණිස මගඵල පිණිස Taman වීරය කරනවා. ඒ වීරයම තමයි විරිය 이르දිපාදය කියලා හැඳින්නුවේ. විමංසා කියන්නේ නිවන පිණිස යම් කෙනෙක් නුවණින් යමක් හිතනවා නම් කල්පනා කරනවා නම් යමක් තුල නුවණ පවත්වනවා නම් විමසනවා නම් ඒක විමංසා 이르දිපාදය කියලා හඳුන්වනු ලබනවා. ඉතින් ඒක නිසා සම්බුද්ධ ශාසනයේ උගන්වන සියලු ගුණ ධර්මයන්ට ඒව කරා ගමන් කරන්ඩ පාද පාද දෙකක් වගේ පාද හතරක් වගේ තමයි මේ ගුණ ධර්ම ටික. අර ගුණ ධර්ම වලට 이르දි බලවලට යන්න පාද වගේ නිසා තමයි කිව්වේ 이르දි පාද කියලා. 이르දි වෙත ගමන් කරන පාදයන් කියන තේරුමෙන්මයි 이르දි පාද කියලා නම් කළේ. අද දවසේ අපට નિયમિત කාල පරිච්ඡේදය මෙපමණයි. ඉතින් ඊටාම සද්ධාවෙන් ඊටාම ගෞරවයෙන් අද මේ මොහොතේ මේ අවස්ථාවේ සම්බෝධි විහාරස්ථානයේ සද්ධර්ම ශාලාවට පැමිණිලා සිටින මේ පින්වත් හැමදෙනාම මුළු ලෝකයටම තමන්ගේ දායකත්වයෙන් සජීවී ලෙස උතුම් ශ්‍රී සද්ධර්මය බෞද්ධයා රූපවාහිනිය තුලින් දකින්නටත් ගුවන් විදුලිය තුලිනුත් මුළු ලෝකේ කොහේ සිටියත් කැමති කෙනෙකුට අසන්නටත් මේ මොහොතේම අවස්ථාව සලසා දෙමින් ලොවේහි ඇති අග්‍රමදය උතුම් ධර්මය ලොවටම දන් දෙමින් මහානීය පින්කමක් මේ මොහොතෙහිම රැස් කරගත්ත වග අපදේ මහානීය පින සාදු කියානුමෝදන් වෙමින් ඊ타ම සතුටින් සිහිපත් කරනු ලබනවා මොරපිටිය ශ්‍රී මහින්දාරාම විහාරස්ථානය බදුරළිය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය මතුගම ශ්‍රී ජයබෝධි විහාරස්ථානය කියන විහාර තුන් විහාර තුනේහි සීල භාවනා වැඩසටහන් වලට සහභාගී වෙන සදැහැති සත්පුරුෂ පින්වත් පිරිසයි හැමදෙනාම එකතු වෙලා දායකත්වය දරමින් අද මේ මහානීය අග්‍රගණ්‍ය ධර්ම දානමය පින්කම සිදු කරන්නට යෙදුනේ මම මුලිනුත් සඳහන් කළා ඒ පින්වත් පිරිස වසර ගණනාවක සිටම වසර ගණනාවක් සිටම ඒ කියන්නේ 2002 සිට තමයි මාව හඳුනාගත්තේ ප්‍රදේශවල පින්වත් අය ඒ කාලයේ පටන් මද දක්වාම මගේ ජීවිතයටත් නිරෝගී බව පිණිසත් තවත් නොඑක් සාසනික කටයුතු වලට මුළු හදවතින්ම අවංකවම කැපවෙමින් අප උපකාර කරමින් මාගේ සසුන් මගටත් පිහිට වූ වග ඊටාම සතුටෙන් යුතුව මන් සිහිපත් කරන්නේ පුණ්‍යානුමෝදනාද කරමිනුයි අද දවසේ ඊටාම සද්ධාවෙන් සිදු කළ මේ මහානීය පින් බලයෙන් මේ පින්වත් පිරිස මෙසේ ප්‍රාර්ථනා කරනවා ධර්මදේශකයාණන් වහන්සේට ඒ වගේම අනිකුත් ධර්මදේශකයාණන් වහන්සේටත් අනිකුත් දේශකයාණන් වහන්සේලාටත් ඒ වගේම අතිපූජ්‍යපාද බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර එහි ගෞරවනීය සභාපති දුරන්දර රාජකීය පඬිත ශාස්ත්‍රපති මුළු ලෝකයෙහිම බෞද්ධ ජනතාවගේ පිණින් උපන් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් වන දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් සෙසු සියලු ධර්ම දේශකයන් වහන්සේලාටත් අපහටත් ඒ වගේම බෞද්ධයා කාර්ය මණ්ඩලයටත් අද සැපමිනි පින්වත් හැම දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරනවා මේ පින් බලයෙන් මේ පින්වත් සෑම දෙනාමද දේශකයන් වහන්සේද කුසල ධම්ම ස්වාමි පාදයන් වහන්සේද අනෙකුත් ස්වාමින් වහන්සේලාද බෞද්ධයා මාධ්‍ය ජාලෙහි කාර්ය මණ්ඩලයද නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දිගාසිරි ලබත්වා කියලා සෙත් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද සහභාගී වෙන හැම දෙනාම නමින් පරලෝසපත් සියලු ඥාතීන්ටත් අපවත් වී වදාළ සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් රටදැය සමය වෙනුවෙන් දීපිදූ රණවිරුවන්ටත් ඒකාන්ත කොට මෙපින් අත්පත් වීමෙන් ඔවුන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා වාසනාවන්ත වේවා සසර ගමන සුවපත්ව සසරින් එතරව ලෝකෝත්තර නිර්වාණය අවබෝධ කරත්වා කියලා පින් දෙමු අවසාන වශයෙන් පින්වත් හැම දෙනාටම මේ මහානීය අග්‍රගණ්‍ය ධර්ම දානමය පින්බලය මෙලෝ වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබීමටත් පරලෝක සුගතිය පිණිසත් සියලු දහම් පැතුම් සඵල කරගෙන ඊ타මික්මන් ජීවිතයකදී මේ උත්තරීතර ශ්‍රීමත් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම ලෝකෝත්තර නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවමු ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ලෝක සාසනං තිරන් රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සෑම දිනාටම තෙරුවන් සරණයි සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් යුතුව අද ධම් සභා මණ්ඩපයේට වැඩම කොට සූත්‍ර ධර්ම දේශනාව පැවැත් වූ බියගම කොට්ටුන්න කල්යාණ මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිත දීර ගෞරවනීය ස්වාමින්දන් වහන්සේට අපේ කෘතවේදීත්වය පෙරනමා සිටිමු. ස්වාමින්දයන් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරමින් මේ සසුන දහමින් පෝෂණය කරන්නට ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවා යනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු.